සද්ධර්ම ශ්‍රවණානි සංසයත් අත්පත් කර ගනිමින් අත්පත් කරවමින් මහා කුසල් රැස් කරගන්න මේ පින්නතුන් මේ ධර්ම දේශනා පින්කම සංවිධානය කරගත්තා. පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට ඉතිඋත්තක පාළියේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ බොහෝම වටිනා සූත්‍රයක් මේ පංච පුබ්බ නිමිත්ත කියන සූත්‍රය. මේ සූත්‍රය මුල් කරගෙන මේ දේශනා මාලාව තුළ මෙතෙක් ධර්ම දේශනා හයක් සිදු කරන්නට යෙදුණා. අද මේ සූත්‍රයෙන් සිදු කෙරෙන අන්තිම දේශනාව හැටියට මේ හත්වෙනි දේශනාව සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. පිළිතුරේ අන්තිම දේශනාව හයවෙනි දේශනාවේදී මේ ශ්‍රද්ධාව පිළිබඳව කරුණු තමයි සාකච්ඡා කළේ. මේ දේශනාව නිමා කරන වෙලාවේ අපි සඳහන් කරන්නට යෙදුනා මේ ශ්‍රද්ධාව හරියට ඉන්ද්‍රකීලයක් වගේ කියලා. ඉන්ද්‍රකීලයක් කියලා කියන්නේ යම් තරමක් ඉහළට තියනවාද ඒ තරම්ම යටටත් තියෙනවා. ඒ නිසා රතන සූත්‍රයේ සඳහන් කරපු කාරණාව සිහිපත් කළා චතුබ්බි වාතේබි අසම්පකම්පියෝ. මේ සිව් දිශාවෙන් පමණ කිසිම වාතයකින් කම්පණයට පත් කරන්න පුළුවන්කමක් නැහැ ඉන්ද්‍රකීලයක්. ඒ තරම්ම ශක්තිමත්. ඒ වගේ තමයි මනා ශ්‍රද්ධාවන්තයා දෙවියෙකුටවත් මාරයෙකුටවත් බ්‍රහ්මියෙකුටවත් කවදාවත් ඒ ශ්‍රද්ධාව හොලවලා බිඳලා දාන්න බිඳලා දාන්න බෑ. ඊළඟට සඳහන් කරනවා ඒ ශ්‍රද්ධාව තියෙනවා නම් මේ නගරයක් නිර්මාණය කරන තැන නගර සැලැස්ම හදනකොට මේ ඉන්ද්‍ර කීල හිටවන්නේ. මේ ඉන්ද්‍ර කීල උඩ ආරක්ෂක පුරුෂයෝ ඉන්නවා. මේ ආරක්ෂක පුරුෂයෝ ඉන්ද්‍ර කීලයේ මතට වෙලා ඈත බලාගෙන ඉන්නේ. රටට ඇතුල් වෙන අය පිළිබඳව. සතුරන් එනවද මිතුරන් එනවාද? ඈතින් එනකොට ඒගොල්ලන්ට පේනවා මේ ඉන්නේ සතුරන්ද මේ ඉන්නේ මිතුරන්ද. අන් ඒ වගේ තමයි මනාව ශ්‍රද්ධාව ඉන්ද්‍ර කීලයක් වාගේ පිහිටලා තියෙන පුද්ගලයාටත් මේ ශ්‍රද්ධාව ඒ විදිහටම උදව් කරනවා. කොහොමද උදව් කරන්නේ? අපේ සිතේ ඇතිවෙන සිතුවිලි. මේ ශ්‍රද්ධාව නිසා වහාම උපදිනකොටම වැටහෙන්න පටන් ගන්නවා මේවා පෞකාර සිතුවිලිය මේක මේවා කුසල චේතනාවල්ය එමනම් එයින් පෞකාර සිතුවිලි අයින් කරලා කුසල චේතනාම දියුණු කරවන්න මේ ශ්‍රද්ධාව අපට පුදුම පුදුම අනුග්‍රහයක් දක්වන බව සඳහන් කරලා තියෙනවා එතකොට මේ කරුණු සඳහන් කරලා තියෙන පින්නතුනේ අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ නගරූපම කියන සූත්‍රය මේ කරුණු සාකච්ඡා කරලා දේශනා කරලා තියෙනවා ඊළඟට පින්නතුනේ මේ ආලවක සූත්‍රයේද ආකාර තුනකදී අවස්ථා තුනකදී ආකාර තුනකින් ශ්‍රද්ධාව පිළිබඳව හඳුන්වලා තියෙනවා ආලවක සූත්‍රයේ. සද්දීද විත්තං පුරිසස්ස සෙට්ටා මේ කියන ගාථාව ආලෝක සූත්‍රයේ එතන පැහැදිලි කරනවා සද්ධාය සරති ඕගං. මොකද මේ ඕග කියලා කියන්නේ? ඕගය කියලා කියන්නේ මහ විශාල ගංගාවක් හා සමානයි. සද්ධාය සරති ඕගං. ශ්‍රද්ධාවෙන් මහා සැඩ පහරක් තරණය කරන්න පුළුවන්. අපි මේ ශ්‍රද්ධාව ගැන සාකච්ඡා කරලා තියෙනවා මේ දේශනාවේදී. ඕකප්පන ශ්‍රද්ධා කියන මාතෘකාව යටතේ කෙටියෙන්. මේ මහා සැඩපහරක් තරණය කරන්න තියෙන ශ්‍රද්ධාව. ඒ කාරණාවයි මේ ශ්‍රද්ධාය තරති ඕගං. ශ්‍රද්ධාවෙන් ඕගය නැත්තම් සැඩපහර තරණය කරන්න තරණය කරන්න පුළුවන්. සද්දේද විත්තං පුරිසස්ස සෙට්ඨං මේ ලෝකේ ඉපදිච්ච පුද්ගලයා ශ්‍රේෂ්ඨත්වයට පත් කරනවා නම් කුමන කාරණාවක් නිසා උපන් පුරුෂයා ශ්‍රේෂ්ඨත්වයට පත් කරනවාද ශ්‍රද්ධාව නිසා. ශ්‍රද්ධාව තියෙනවා නම් ඒ පුරුෂයා ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් බවට ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ගේ ගණයට අයිති වෙනවා. මීට කලින් අපි සාකච්ඡා කළා පුරුෂයාගේ ළඟින්ම ඉන්න සහායකයා ශ්‍රද්ධාවයි කියලා. ඊට අමතරව පින්වතුනි ආලෝක සූත්‍රයේම සඳහන් කරනවා කෙසේද මේ ප්‍රඥාව ලබන්නේ කියන කාරණය. ආලෝක යක්ෂයා අහන ප්‍රශ්නයටයි බුදුරජාණන් වහන්සේ උත්තරයක් දෙන්නේ. කෙසේද ප්‍රඥාව ලබන්නේ? ආලෝක යක්ෂයා භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා. ඒකට භාග්‍යතුන් වහන්සේ ලබලා දෙන උත්තරේ තමයි සද්ධානෝ අරහතං ධම්මං නිබ්බාන පත්‍ය. නිර්වාණයට පාත්‍ර වූ රහතන් වහන්සේලා පිළිබඳව ඒ ශ්‍රද්ධාව තබලා නිර්වාණයට පාත්‍ර වූ කියන්නේ නිවන් අවබෝධ කරපු ඒ අති උතුම් රහතන් වහන්සේලා පිළිබඳව ඒ ශ්‍රද්ධාව තබලා තමයි සද්ධානෝ අරහතං ධම්මං නිබ්බාන පත්‍ය. සුසුසා ලබතේ පඤ්ඤං අප්පමත්තු විචක්කනෝ යනුවෙන් සඳහන් කරනවා කීකරුකමෙන් ප්‍රඥාව ලබනවා. යම් කෙනෙක් කීකරුයි නම් අවංකයි නම් ඒ කීකරුකම නිසා ප්‍රඥාව ලබනවා. සුසුසා ලබතේ පඤ්ඤං අප්‍රමත්තෝ විචක්කනෝ අප්‍රමාදී විසුන් නුවණින් යුතුව පුද්ගලයා මනාව මේ ප්‍රඥාව ලබනවා. කීකරු පුද්ගලයා අප්‍රමාදීව විමසුම් නුවණින් මොකද්ද මේ කරන්නේ කියන කාරණාව මනාව විමසමින් මේ ප්‍රඥාවෙන් පොහසත් වෙනවා. ඊළඟට පිළිතුනේ මේ කාරණා වලට ශ්‍රද්ධාව මුල් වෙලා තියෙනවා. ප්‍රඥාව ලබන්න මේ ශ්‍රද්ධාව කියන කාරණාව මුල් වෙලා තියෙනවා. සසරින් එතර යන්න ශ්‍රද්ධාව කියන කාරණාව මුල් වෙලා තියෙනවා. පුද්ගලයා ශ්‍රේෂ්ඨත්වයට පත් කරන්නේ ශ්‍රද්ධාව නිසා කියලා සඳහන් කළා. පුරුෂයාගේ ළඟම ඉන්න සහායකයා බවට පත් වෙන්නේ වෙන කවුරුවත් නෙමෙයි ශ්‍රද්ධාවයි කියන කාරණාව සිහිපත් කළා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ සද්ධාව පිළිබඳව බොහෝ කරුණු දේශනා කරලා තියෙන තවත් තැන් මේ පිටකේ පුරාම සඳහන් වෙලා තියෙනවා. මේ කරුණ වලින් අපිට පැහැදිලි වෙන්නේ මේ ශාසනයේ ශ්‍රද්ධාව පළවෙනි තැන පළවෙනි තැන ගන්නවා කියන කාරණාව. හැම කාරණාවක් සඳහාම ශ්‍රද්ධාව අවශ්‍යයි. ඒකයි අපි සඳහන් කළේ ශාසනය කියන්නේ මාලිගාවක් නම් ඒ මාලිගාවේ දොර අරින යතුරු ශ්‍රද්ධාව බවට පත් වෙනවා. පින්නතනි මේ සූත්‍රයේදී මේ කරුණු දේශනා කරලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා සුගති සංඛ්‍යාත දේවලෝකයට යන්න කාටද මේ සුගති සංඛ්‍යාත දේවලෝකයට යන්න මේ කරුණු දේශනා කරලා සඳහන් කරන්නේ එහෙමයි කවුද දැන් මේ කියන්නේ සුගති සංඛ්‍යාත දේවලෝකයට යන්න තථාගතයන් වහන්සේ විසින්ම දේශිත ශ්‍රී සද්ධර්මයේ මහන්ද දැන් මේ චුත වෙන්න ලෑස්ති වෙන දෙවියන්ට දිව්‍ය ලෝකේ ඉඳලා චුත වෙන්න ලෑස්ති වෙන දෙවියෝ. මේ සූත්‍රයේ දේශනා ටික මුල ඉඳලා අහනකොට අපේ ඇයට මේ සම්බන්ධතාවය ගොඩනගෙනවා. දෙව්ලොවින් චුත වෙන්න ලෑස්ති වෙන දෙවියන්ට නිමිති පහක් පහළ වෙනවා. දැන් අපි මරණයට ළඟයි කියලා සඳහන් කරන නිමිති පහ. සමහර දෙවියන්ට නම් නිමිති පහළ වෙච්ච බව මතක නෑ. ඒ නිසා ඒගොල්ලෝ එහෙම්ම චුත වෙලා නිරෙවිටම යනවා බොහෝ අය. මහේසාක්‍ය දෙවියන්ට නිමිති පහළ වෙනකොට මතක් වෙලා තමන් කරගත්ත කුසල ධර්මයන් සිහිපත් කරලා ඒගොල්ලෝ සුගතිගාමීම වෙනවා. මධ්‍යම පිරිසක් පස්සේ මතක් වෙලා නිමිති පහළ වෙලා මනුස්ස ලෝකේ දින 7කට කලින් නිමිති පහළ වෙන්නේ කියලා අපි සඳහන් කළා. එහෙනම් දවස් දෙකක් ගෙවුනට පස්සේ මතක් වෙනවා. මතක් වෙලා දැන් මේ අය අඬනවා. විලාප කී කිය අඬනවා. එතකොට නිමිති පහළ වෙලා නැති දෙවිවරු මේ වැළපෙන අය ළඟට ඇවිල්ලා කියනවා "ිතෝ භෝ සුගතින් ගත්වා. පින්වත සුගතියටම ගිහිල්ලා උපදින්න. ඒකයි සඳහන් කළේ සුගති සංඛ්‍යාත දේව ලෝකයට යන්න. අර චුත වෙන්න ලෑස්ති වෙන දෙවියන්ට අනික් දෙවිවරු ඇවිල්ලා කියන හැටි තමයි භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙන්නේ. තථාගතයන් වහන්සේ විසින්ම දේශිත සද්ධර්මයේ මහණ්ඩ මෙහෙන් චිත වෙලා සුගතියට යන්න එහි ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මහණ්ඩ වෙන ධර්මයක් අහන්න කියලා දේශනා කරනවද? නෑ. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ මහණ්ඩ කියලයි දේශනා කරන්නේ. කිසිම දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට, මාරයෙකුට වෙනස් කරන්න බැරි ශ්‍රද්ධාවම දැඩි කොට ලබන්න දෙව්ලොවට යන්න බුද්ධ ධර්මයේම අහන්න කාටවත් වෙනස් කරන්න බැරි ඉන්ද්‍රකීලයක් වගේ ස්ථිර වූ ශ්‍රද්ධාවක පිහිටවන්න. කාටද මේ කියන්නේ? දෙව්ලොවින් චුත වෙන්න හදන දෙවියන්ට අනික් දෙවියෝ දෙන පණිවිඩය මේ. මේ කාරණා තුන නැවත වෙනස් ආකාරයකින් මෙහෙම සඳහන් කරලා තියෙනවා. යදා දේවෝ දේවකායා දෙවියන්ට සඳහන් කරනවා යම් කාලයක දෙවියෙක් දෙව්ලොවින් චුත වේ නම් ඒ අය අන්‍ය දෙවියන්ගෙන් ශබ්ද තුනක් ඒ අය වෙනුවෙන් පැන නගිනවා කියලා. යම් දෙවියෙක් දෙව්ලොවින් චුත වෙනකොට චුත වෙන්නේ නැති අන්‍ය දෙවියන්ගෙන් ඒ අය වෙනුවෙන් ඒ අය සැනසීම සඳහා ශබ්ද තුනක් පැන නගිනවා. මොකක්ද මේ ශබ්ද තුන? ඊතෝ භෝ සුගතින් ගච්ඡ විමුලි සඳහන් කළේ ඒකයි තෝබෝ සුගතින් ගච්ඡ පින්වත මෙතනින් සුගතියට යන්න ඊළඟට සඳහන් කරනවා manussත්තානං සහව්‍යතා සුගතියට යන්න කියලා එතකොට කොහටද මේ යන්න කියලා තියෙන්නේ manussත්තානං සහව්‍යතා මේසු ඉන්න තැනට යන්න මිනිස්යන්ගේ සහවාසයට යන්න එතකොට දෙවියන්ට කියන්නේ කොහොම ආරක්ෂාව හොයාගෙන කොහෙටද යන්නේද මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න යන්නේ manussත්තානං සහව්‍යතා මිනිස්සු ඉන්න තැන් වලට යන්නේ. එතකොට මිනිස්සු ඉන්න තැන් වල තමයි ආරක්ෂාව තියෙන්නේ. එහෙමනම් ආරක්ෂාව හොයාගෙන මෙහාට එන අයට ආරක්ෂාව දෙන්න මේ ලෝකේ දැනට ඉන්න මිනිස්සු හැටියට අපි ගාව මොන වාගේ වැඩපිළිවෙලක් තියෙනවද කියන කාරණාව ආපහු අපි විසින් අපි විසින් හිතන්න වෙනවා. දැන් ওই එන කට්ටිය කොහොමද එන්නේ එතකොට? දිව්‍ය ලෝකෙන් චිත වෙලා එන කට්ටිය. උපපාතිකව එකපාරම පහළ වෙනවද? එහෙම පහළ වෙන්නේ නැහැ. එහෙමනම් අම්මා කෙනෙක් හොයාගෙන කුසට බැහැලා මේ ලෝකෙ එළියට එන්නේ අපේ දරුවෙක් හැටියට. අපේ දරුවෙක් හැටියට තමයි මේ ලෝකෙ ඉපදෙන්නේ. ඒ ඉපදෙන්නේ ආරක්ෂා සම්පත්තිය හොයාගෙන. මනුෂ්‍ය සහවාසයට යන්න කිව්වේ. දැන් ආරක්ෂා සම්පත්තිය දෙනවා නම් මොනව දෙන්න වෙයිද? පුංචිම කාලේ පුංචිම කාලේ ඉඳලා එයාට ශ්‍රද්ධාව කියන ධර්මතාවය පුරුදු කරන්න ඕනේ. අම්මා කියන්නේ කවුද කියලා එයාට උගන්වන්න ඕනේ. තාත්තා කියන්නේ කවුද කියලා එයාට උගන්වන්න ඕනේ. මෙන්න මේ ඔක්කොම කාරණා සම්පූර්ණ කරන්න ඕනේ නිසා මතකද අපේ බුදු පියාණන් වහන්සේ මව්පියන්ට නමක් දුන්නා පූර්වාචාර්යවරු කියලා. මේ ඉපදිච්ච දරු පැටියාගේ මුල් ගුරුවරු. එහෙනම් ඒගොල්ලන්ට දරුවා වෙනුවෙන් උගන්වන්න දේවල් හුඟක් තියෙනවා. මහා බ්‍රහ්මයා කියලා කිව්වා ආදරය දයාව කරුණාව මෛත්‍රිය මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා මේ දෙන්න ගාව තියෙන හින්දා අම්මා තාත්තා ගාව පස්සේ කාලේ මේ අම්මට තාත්තට කිව්වා gedara budun කියලා බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ සකල සත්වයාටම අනුකම්පාව දක්වමින් මේ ලෝකේ පහළ වෙච්ච මහා නර ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේ. එහෙනම් අම්මට තාත්තට තේනමාව කියලා කියන්නේ කාට අනුකම්පා කරන්නද? Taman නිසා මේ ලෝකේට ආරක්ෂාව හොයාගෙන ආපු දරු පැටවුන්ට. ඒ සසරින් මිදෙන මඟ කියලා දෙන්න ඕනේ. එතකොට අද ඒ වැඩේ වෙනවද නැද්ද කියන කාරණාව අපිට ආපහු හිතන්න හිතන්න වෙනවා. මේ කට්ටිය අපි ගාවට ආවට පස්සේ අපි තුල ඇති වෙනවා පුදුම තණ්හාවක්. මේගොල්ලෝ රකින්න තණ්හාවක්, මේගොල්ලන්ට ආදරයක් ඇති වෙනවනම් නෙමෙයි. මට නම් හිතෙන්නේ ලොකු ආදරයක් ඒගොල්ලෝ ගැන තියෙනවා කියලා. අපිට තියෙනවා තණ්හාවක්. ඒ නිසා අපිට ලොකු උවමනාවක් තියෙනවා කොහොම කොහොම හරි මේ විභාග පේළිය පාස් කරවලා ලොකු දොස්තර මහත්තයෙක් ඉස්කෝල මහත්තයෙක් ඉස්කෝල නෝන කෙනෙක් නීතිඥ මහත්තයෙක් නීතිඥ නෝන කෙනෙක් දිසාපතිතුමෙක් දිසාපතිතුමියක් මේ වාගේ ලොකු තනතුරකට මේ කට්ටිය ගෙනියන්න අපිට ඕනකමක් තියෙනවා ඒ වුණාට ඔය සඳහන් කරන අය මේ ලෝකේ තියෙන අධ්‍යාපනය කියන දෙයක් තියෙනවා නම් එහි ඊටාම උසස් තැනකට ඇවිල්ලා උපාධි ගණනාවක් පාස් කරලා විදේශ රටවලත් ගිහිල්ලා උපාධි පාස් කරලා මහා දැනුම් සම්භාරයක් කරපින්නගෙන විශේෂඥයින් බවට පත් වෙලා ඇවිල්ලා ඉන්න දරුවෝ ගැන ආඩම්බරෙන් කතා කරන්න අපි අපි කැමතියි. හැබැයි මේ කට්ටිය මැරිලා මොනව වෙයිද? මැරෙනකොට කොහේ යයිද? එහෙම විශේෂඥ තත්ත්වයට පත් වෙලා මේ ලෝකේ ඉන්න සිය දෙනෙක් එකතු කරලා ඇහුවොත් බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණය ಗುಣ නමයකට කැටි කරලා උන්වහන්සේ විසින්ම දජග්ග සූත්‍රයෙන් ලෝකයට දේශනා කළා මෙන්න මේ පාඨය කියලා මට වඳින්නේ මට වඳ කෙනා සුගතිගාමි වෙනවා ඉතිපිසෝ භගවා අරහං කියලා දේශනා කළා භාග්‍යතුන් වහන්සේ බුදු ගුණ පාඨය දැන් අර විශේෂඥයෝ 100ක් ගෙනල්ලා ඇහුවොත් මේ මේ ඉතිපිසෝ භගවා අරහං කියන මේ පාඨයේ තේරුම කියලා දෙන්න කියලා අර 100 දෙනාගෙන් කී දෙනෙක් උත්තර දෙයි හොඳට හිතලා බලන්න. එහෙනම් ශ්‍රද්ධාව ඇත්තෙම ශ්‍රද්ධාව ඇත්තෙම නෑ. එහෙම ඉගෙනගත්ත හුඟක් අය දිහා නිරීක්ෂණය කරලා බලන්න. දානමය පින්කමක් කරගන්න දන්නේ නෑ. දෑත් වට්ටියක් හදාගන්න දන්නේ නෑ. මල් වට්ටියක් පිළියෙල කරගන්න දන්නේ නෑ. ශ්‍රද්ධාව ශ්‍රද්ධාව කියන එකක් ඇත්තෙම නෑ. ඒගොල්ලෝ තමයි තර්ක කරුවේ කොහෙද අපායේ තියෙන්නේ? කවුද අපායේ ගියේ? කවුද කීවේ? කවුද හැදුවේ? මේ වගේ මහා තර්ක ගෙනාවේ සාමාන්‍ය මිනිස්සු නෙමෙයි. ඔය කියන මහ උගත්තු නමුත් ශ්‍රද්ධාව නෑ. සරුවඥතා ඥාණයෙන් දැකලා මේක දේශනා කළා නම් ඊට වඩා දෙයක් ඊට වඩා දෙයක් මට නෑ. භාග්‍යතුන් වහන්සේ සියල්ල දන්නාසේක මම කිසිවක් නොදන්නේමය කියන තැනම ඉන්න ඕනේ. නමුත් ඒ අයට එහෙම ශ්‍රද්ධාව තියෙනවද? ඇයි ඒගොල්ලන්ට ශ්‍රද්ධාව නැත්තේ? ඒගොල්ලෝ අපි ගාවට ආවේ ආරක්ෂාව හොයාගෙන. වැරද්ද ඒගොල්ලන්ගේ නෙමෙයි. වැරද්ද අපේ. පුංචි කාලේ මව්පියන්ගෙන් කෙරෙන්න තිබ්බ කටයුත්ත හරියටම සම්පූර්ණ වෙලා සම්පූර්ණ කරලා නැහැ. පස්සේ කාලේ අපි කියනවා දරුවෝ සලකන්නේ අපිට බලන්නේ නැහැ. එකට එක කියනවා. බැනගෙන එනවා. තවල බලනවා. අපි පස්සේ කාලේ කියනවා. නමුත් අපිම වරද්දලා පස්සේ අපිම දුක් විඳිනවා. ඒගොල්ලෝ හොඳට ඉගෙනගෙන ඇවිල්ලා දෙමව්පියෝ පන්නලා ගන්නවා. එදිනෙදා කුලී වැඩ කරලා ජීවත් වෙන දරුවෙක් සමහරලාට ජීවිත පරිත්‍යාගයෙන් අම්මට තාත්තට සැලකනවා. නමුත් මහ ලොකු ඔය උගත් කියන සඳහන් කරන බොහෝ අයගේ මව්පියෝ තමයි වැඩිපුරම අතරමං වෙලා තැන් තැන් වල කඳුළු බිබී මෙරිලා යන්නේ. එතකොට ඒකේ දරුවන්ගේ වරදද? ඒක පූර්වාචාර්යවරයාගේ තියෙන වැරද්ද. එහෙනම් මනුස්ස ලෝකෙට ඒගොල්ලෝ දෙවුල වික්ෂිත වෙලා ආවේ ආරක්ෂාව හොයාගෙන තව බොහෝ පින්කම් කරලා ආපහු එහාටම යන්න. හැබැයි උනේ එහෙ යන්න නෙමෙයි තවත් පල්ලහැට යන්න. ඇයි ඒගොල්ලන්ට මතක නැන්නේ? ඒගොල්ලන්ට මතක නැත්තේ දෙව්ලොවින් සුත වෙලයි මෙහාට ආවේ. අපිට තේරෙන භාෂාවෙන් කිව්වොත් මැරිලා ඉපදුනේ. මැරිලා ඉපදුනහම අමතක වෙලා. එහෙනම් සත්පුරුෂයෝ හම්බ වෙන්න ඕනේ. අපේ බුදුරජාණන් වහන්සේ අතිබන්ධක කියන සූත්‍රයේ ගාමිනී කියන ප්‍රඥාවන්තයාට පැහැදිලි කරනවා ගාමිනී අත්මුතු પરම්පරාවක් සතුටු කරව කරවා ඉපදිච්ච අයට සත්පුරුෂයෝ හම්බුනේ නැත්තම් නිරේට යනවා කියලා. එහෙනම් මේ අය තමයි ඒ හත්මුතු પરම්පරාව සතුටු කරව කර ඉපදිච්ච අය. ඒගොල්ලන්ට හම්බ වෙන හොඳම කල්යාණ මිත්‍රයෝ බවට පත් වෙන ඉස්සරළම අම්මා සහ බුද්ධ දේශනාවේ හැටියට නම් අම්මට ඔයා කියලා කීවත් තාත්තට ඔයා කියලා කීවත් ඒක අම්මට තාත්තට අගෞරව කිරීමක්. කවදාවත් අම්මටයි තාත්තටයි ඔයා කියන වචනේ පාවිච්චි කරන්න පාවිච්චි කරන්න බෑ. අන් ඒකයි කීවේ අම්මා ඉස්සරලම උගන්වන්න ඕනේ දරුවට අම්මා කවුද කියලා. එයා යන්තම් කතා කරන්න පටන් ගන්න මොහොතේම අම්මේ කියලා කියපු බව ඇත්ත. මේ ඉන්නේ මගේ අම්මා කියලා හඳුන්වන බව ඇත්ත. නමුත් අම්මගේ වටිනාකම දන්නේ නැහැ. තාත්තගේ වටිනාකම දන්නේ නැහැ. ඒ හින්දා උගන්වන්න ඕනේ. එහෙම නැත්නම් අම්මා තාත්තා හින්දා මේ දෙන්න හරියට මේ දරුවා හරියට පව් කරගන්නවා. අම්මා විශේෂයිනේ ලෝකේ. ලෝකේ සියලුම කාන්තාවන්ට වඩා අම්මා විශේෂයි. ඒකයි දස වස්තුක සම්මාදිට්ඨිය පැහැදිලි කරන තැන. අත්ති මාතා, අත්ති පිතා මේ ලෝකේ කාන්තාව 100ක් මැරුවොත් ඒක මනුෂ්‍ය ඝාතන අකුසලයක් විතරයි. නමුත් එක අම්මා මැරුවොත් ඒක ආනන්තරීය පාප කර්මයක් වෙනවා. ඒ කියන්නේ අම්මා අම්මා විශේෂයි. එහෙමනම් අපි සොයාගෙන ආරක්ෂාව පතාගෙන ආපු අයට අපි මේ වෙනකොට දීලා තියෙන ආරක්ෂාවද නැත්නම් ඒ අය පාවිච්චි කරලා අපේ තියෙන ලොකු තණ්හාවක් මුදුන්පත් කිරීමේ වැඩපිළිවෙලක අපි යෙදිලා ඉන්නවද? ඒ කියන්නේ ශිල්ප ශාස්ත්‍ර උගන්වන්න එපා කියන එකද? භාග්‍යතුන් වහන්සේ දේශනා කළා දරුවෝ වෙනුවෙන් යුතුයකම් පහක් කරන්න කියලා. එතන පැහැදිලි කරනවා සිප්පං සික්ඛාපෙන්ති ශිල්ප ශාස්ත්‍ර උගන්වන්නේ හැබැයි එතන සඳහන් කරනවා කල්යාණී නිවේසෙන්ති පාපා නිවාරෙන්ති පවෙන් වළක්වන්න කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරවන්න අපි අර පළවෙනි කාරණාවේ විතරක් ඉන්නවා ඉතුරු කාරණා ළඟ අපි ඉන්නවද කියන කාරණාව අපි ආපහු අපෙන්ම අහලා බලන්න සිද්ධ සිද්ධ වෙනවා. එහෙමනම් නමුත් දෙවියන්ට කියේ මිනිසු ගාවට යන්න ඒගොල්ලෝ ගාව ආරක්ෂාවක් ආරක්ෂාවක් තියෙයි කියලා. ඒ නිසා සඳහන් කළා මිනිසයන් අතර ඉපදිලා අනුත්තර වූ සද්ධර්මයේ පිළිබඳව ශ්‍රද්ධාව ලබන්න. මිනිස්සු අතර ඉපදිලා අනුත්තර වූ සද්ධර්මයේ පිළිබඳව ශ්‍රද්ධාව ලබන්න. එහෙමනම් ධර්මයේ පිළිබඳව ශ්‍රද්ධාව අපි ඒගොල්ලන්ට ඇති කරලම ඇති කරලම තියනවද නැද්ද කියලා අපි හරියට හිතන්න ඕන. අපි හරි ආත්මාර්ථකාමී එහෙම ශ්‍රද්ධාව ඇති කරලත් නැහැ. යම් තැනක ධර්මදේශනාවක් පැවැත්වෙනවා කියලා ආරංචි වෙච්චාම අපි ඔක්කොම පෙළහැදිලා යනවා මිසක්. නමුත් එතන දරුවෝ එතන දරුවෝ නෑ. උපකාරක පන්තියක් තියෙනවා කියලා කිව්වොත් යම් තැනක දරුවෝ ටික ඇතුලේ ඉන්නවා මව්පියෝ ටික එළියේ ඉන්නවා. ඔක්කොම දරුවෝ ඇවිල්ලා. ඔක්කොම දරුවෝ අඬ ගහගෙන ඇවිල්ලා. හැබැයි විහාරස්ථානයේ අද මේ වාගේ ධර්මදේශනාවක් තියෙනවා කියලා ආරංචි වෙච්චාම හෙටානිද්දට මරණයටපත් වෙන්න ආසන්න වගේ වයසේ 70ට ගියපු ජීවිතේ කරන්න තියෙන සියලුම දේවල් තමන් අතින් සිද්ධ වෙච්ච ආයතන ඉන්නවා මිසක් අනාගත ලෝකේ ගොඩනගන්න ඉන්න ඕන ඇයට ඒ පාර කියලා දෙන්න කවුරුවත් එතෙන්ට ගෙනල්ලා ගෙනල්ලා නැහැ. එහෙනම් ඒගොල්ලෝ ආරක්ෂාව හොයාගෙන අපේ සහභාගීතාවයට ආවට අපි සත්පුරුෂ වෙලා අපි සත්පුරුෂ වෙලා නැහැ, කල්යාණ මිත්‍ර වෙලා නැහැ. ඒක ලොකු ඒක ලොකු අවස්ථාවන්ත තත්ත්වයක්. ඊළඟට පින්විතේ සඳහන් කරනවා මුල් බැසගත්තා වූ ශ්‍රද්ධාවේ පිහිටලා යාව ජීවං අසංඝීරා සද්ධම්මේ සුප්පවේදිතේ භාග්‍යතුන් වහන්සේ විසින් මනාකොට දේශනා කරන ලද සද්ධර්මය ස්වාක්කාත වූ ඒ ධර්මයේ දිව්‍ය අතිතාක් පිහිටලා කටයුතු කරන්න කියලා දේශනා කරනවා. ඊළඟට පින්තුනි සහ පැහැදිලි කරනවා තවත් කාරණාවක් ඇටියෙට කාය දුච්චරිතං හිත්වා වචී දුච්චරිතං තිච මනෝ දුච්චරිතං හිත්වා යංචඤ්ඤං දෝෂ සංහිතං කායේන කුසලං කତ୍වා වාචාය කුසලං බහුං මනසා කුසලං කତ୍වා අප්පමානං නිරූපදීන් ඉමාය අනුකම්පාය දේවා දේවං යදා පිදුං කයෙන් වචනෙන් මනසින් කරන දුසිල් වලින් වෙන් වෙලා ඒ වගේම අනිකුත් සියලුම ද්වේෂ සහිත අකුසල ධර්ම වලින් වෙන් වෙලා ඒ කියන්නේ දස අකුසල කර්මපතයන්ගෙන් වෙන් වෙලා කටයුතු කරන්න කියලා සඳහන් කරනවා. කායේන කුසලං කତ୍වා කයෙන් කරන්න තියෙන කුසල් කොට වාචාය කුසලං බහුං වචනෙන් කරන්න තියෙන බොහෝ කුසල් රැස් කරගෙන මනසා කුසලං කତ୍වා මනසින් කරන්න තියෙන බොහෝ කුසල්ද කරගෙන අප්පමානං නිරූපදී එතන සඳහන් කරනවා කයෙන් වචනෙන් බොහෝ කුසල් කරලා මානසිනුත් කුසල් කරලා අප්‍රමාණ වූ උපාදාන නැති වූ මේ ගමන ජීවිතේ සුගතිගාමී කරගන්න. පින්වතුනි මෙතනදී දෙවියෝ අප්‍රමාණව කියලා ධාන වඩන්න කියලා මතක් කරන්නේ නැහැ. අප්‍රමාදීව කුසල් කරගන්න කියලා කීවට ධාන වඩන්න කියලා කියන්නේ නැහැ. ඇයි දෙවියෝ ධාන වඩන්න කියලා කියන්නේ? ධාන වඩලා අපට වඩා උඩට යන්න කියලා කවදාවත් කීවේ කීවේ නැහැ. සඳහන් කරලම තියෙනවා කැමති නෑ කියලා. දිව්‍ය ලෝකෙන් මනුස්ස ලෝකෙට ගිහිල්ලා පින් කරලා ආයේ අපි අතරටම එන්න කියලා කියනවා මිසක් අපිට වඩා උඩට යනවට දෙවියෝ කැමතිම ඒ දෙවියන්ට වඩා උඩට ගිහිල්ලා ඉපදිනවට කැමතිම නෑ කියලා සඳහන් කරලම තියෙනවා දේශනාවේ. හරියට අපි වගේමයි. අපිත් එහෙමනේ. අපිත් එක්ක ජීවත් වෙච්ච අය මැරිලා අපිට වඩා ඉහළ තැනකට යනවට අපිත් කැමති නෑ. මොන දුක් විඳලා දුක් විඳලා දුක් විඳලා නරක් වෙලා තුවාල වෙලා පණුව හැදිලා මැරිලා ගියත් අපි අන්තිමට ඒගොල්ලන්ට ආරාධනා කරන්නේ ආයෙත් අපි අතර මේක දෙන්න කියලා. ආයෙත් මගේ අම්මම වෙලා ආයෙත් මගේ තාත්තම වෙලා එන්න කියනවා මිසක් අනේ ජීවත් වෙච්ච කාලේ විඳපු දුක්ඛන්දරාව දැක්කා. අපි මේ කරන පිණුත් අරගෙන මේ භයානක සසරට ආයෙ එන්නේ නැතුව මේන් මිදිලම යන්න පුළුවන් තැනකට යන්න මේ කුසල් අනුමෝදන් වෙන්න කියලා කියපු කෙනෙක් නම් ඉන්නවනම් බොහොම අඩුයි. ප්‍රඥාව මදිහින්දද කොහෙද අපි ශාප කරලාමයි තියෙන්නේ. ඒක තමයි ධර්මයේ කරන්න තියෙන හොඳම ශාපය. ආයෙත් මෙහෙ වරෙල්ල කියලා අනගහන එක දුක් විඳින්න. අපි හිතාගෙන ඉන්න ශාපයක් තියෙනවා. ඒකට වඩා මේක මේක ලොකු ශාපයක්. ඒ නිසා හැම වෙලාවෙම දෙවියොත් කීවේ ආයෙත් අපි ගාවටම අපි ගාවටම වරෙල්ල කියලා. ඒ නිසා සඳහන් කරනවා තමන් පහු කරලා ගිහිල්ලා බ්‍රහ්ම ලෝක වාගේ තැන්වල උපදිනවට දෙවියෝ කැමති නෑ. මොකද බඹලෝ යනවා කියලා කියන්නේ දෙව්ලොව ඉක්මවා ගියපු තැනක්. මේ දෙවියෝ කැමති නෑ එහෙ යනවට. ආයෙත් අපි වගේම මෙහත්තම වරෙල්ල කියලායි අරගොල්ලන්ට කියන්නේ. ඊළඟට පින්තුනි මේ දෙවියන්ට නැත්නම් මහත්ගත කුසල් කරන්න කියලා කවදාවත් මේ යුත වෙන දෙවියන්ට කියන්නේ නැහැ. මහත්ගත කුසල් කරලා ධ්‍යාන වඩන්න මහත්ගත කුසල් කියන්නේ ධ්‍යාන වඩන්න කියලා කියන්නේ කාමාවචර දෙව්ලොවට එන්න කියලා කියනවා මිස බ්‍රහ්මතල වලට උපදින්න යන්න කියලා කියන්නේ නැහැ කියලා සඳහන් කරනවා ඒ නිසා පින්නතනි සෝවාන් සකදාගාමි වගේ මාර්ගඵල වලට හැර අනාගාමී අරිහත් ආදී මාර්ගඵල වලට යන්නේ කියලා දෙවියෝ කවදාවත් කීවේ කීවේ නැහැ. සෝවාන් වහන්සේලා, සකදාගාමීන් වහන්සේලා දෙවියන් අතරේ ඉන්නවා. අනාගාමීන් වහන්සේලා ඉන්නේ බඹලොව. ඒ හින්දා දෙවියන්ට මේ සෝවාන් සකදාගාමී වාගේ මාර්ග වලට යන්න කිව්වා මිසක් අනාගාමී අරිහත් මාර්ග වලට යන්න කියලා ඒගොල්ලන්ගේ උපදෙස් හම්බ වෙන්නේ උපදෙස් හම්බ වෙන්නේ නැහැ. තතෝ ඕපදිතං පුඤ්ඤං කତ୍වා දානේන සම්බහු උපදි සංඛ්‍යාත පින් කරලා බොහෝ දන් දීලා අඤ්ඤේපි මච්ඡේ සද්ධම්මේ බ්‍රහ්මචරියේ නිවේසේ. මනුස්ස ලෝකේ ඉපදිලා මොනවද ඉතුරු කරන්න ඕනේ? තතෝ ඕපදිතං පුඤ්ඤං මේ උපදි සංඛ්‍යාත පින් කරලා දාන ආදී දන් දීලා සීල ආදී සිල් රැකලා බොහෝ කුසල් රැස් කරගන්න. එහෙම බොහෝ කුසල් රැස් කරගෙන අඤ්ඤේපි මච්චේ සද්දම්මේ බ්‍රහ්මචරියේ නිවේසයේ පින්නතනේ අපි අපි දන් දීදී සිල් රැක රැක පින් කර කර අපි ජීවත් වෙලා විතරක් මදි අනික් අයටත් ඒ මඟ කියලා දෙන්න ඕනේ මෙහෙම කරන්න මෙහෙම වෙන්න අපි විතරක් බ්‍රහ්මචර්යාවේ පිහිටලා මදි අන් අයටත් බ්‍රහ්මචර්ය සීලයේ පිහිටන්ඩ අපි නිරන්තරයෙන් අවවාද කරන්න ඕනේ නිරන්තරයෙන් උපදෙස් දෙන්න ඕනේ ීමාය අනුකම්පාය දේවා දේවං යදා ඉදා ීමාය අනුකම්පාය බොහෝ අනුකම්පා කරන්න. මෙන්න මේ අනුකම්පාව සහිත වචන වලින් දෙවියෝ විසින් යම් දෙවියෙක් මරණයටපත් වෙන්න කියලා දැනගත්කම ඔහු අස්වසා සනසනවා. මේ අනුකම්පා සහිත වචන වලින් මරණයටපත් වෙන්න ආසන්න දෙවිය ළඟට ගිහිල්ලා අනික් දෙවියෝ ඔහු අස්වසලා සනසනවා සුගතියට යන්න. සුගතියේ ගිහිල්ලා බොහෝ කුසල් කරගන්න, දාන ආදී දන් දෙන්න, සීල ආදී සිල් රකින්න, බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්න බොහෝම අනුකම්පාවෙන් එහෙම සඳහන් කරනවා. පින්වත් දෙවිය ඔබ නැවත මෙහාටම එන්න. හැබැයි එච්චර අනුකම්පා වචන ප්‍රකාශ කරලා කියන්නේ පින්වත් දෙවිය ඒ ඔක්කොම කරලා ආයේ ආයේ මෙහාටම එන්න. නැවත එන්න කියලා මතක් කරනවා කියලා සඳහන් කරනවා. එමනම් පින්දුතනේ අද බොහෝ දෙනෙක් මේ හැමතැනම කරගන්නේ ඒ කාරණාවම තමයි. ඒ නිසා බොහෝ දෙනාගෙන් ඉෂ්ට වෙන්න තියෙන උතුම් සත්පුරුෂ ධර්මයන්, උතුම් චාරිත්‍ර ධර්මයන් මේ සූත්‍ර දේශනාවල සඳහන් වෙලා තියෙන ආකාරයට සිද්ධ නොවන බව අපි ජීවත් වෙන සමාජයේ දිහා බලහම හොඳටම හොඳටම පේනවා. ඒ නිසා අපි කල්පනා කරනවා බොහොම තැන්වල ගිහිල්ලා ඉපදුනහම නැත්නම් මේ ලෝකේ ඉපදිලා වෙනත් සැප සහිත රටවල් වල මීට වඩා සැප තියනවා ගිහිල්ලා ජීවත් වෙන්න තිබ්බොත් හොඳයි කියලා. නමුත් මෙහාටම ආවේ එහෙනම් කෙලින්ම ඒ තැන් වලට යන්න තිබ්බා. දෙවියන්ට මේ ඔක්කොම අපිට වඩා පේනවනේ. එහෙනම් උන්වහන්සේලාට තිබුණා මේ වාගේ දුප්පත් රටකට එන්නේ නැතුව ඊටාම පෝසත් රටකට යන්න. ඇමරිකාවේ ගිහිල්ලා ඉපදෙන්න තිබුණා. එංගලන්තේ ගිහිල්ලා ඉපදෙන්න තිබුණා. අරාබිය වාගේ ධන කුවේරයෝ ඉන්න තැන්වල ගිහිල්ලා ඒගොල්ලන්ගේ දරුවෝ හැටියට ඉපදෙන්න තිබුණා. අපේ දරුවන්ට වාගේ කිසි දුකක් විඳින්නේ නැහනේ. දෙමව්පියෝ ඔක්කොම ඇති තරම් හම්බ කරලා තියෙන්නේ પરම්පරා ගණනාවකට. මෙහි ඇවිල්ලා ඊට වඩා හරියට වේල කණ්ඩ නැතුව දුක් විඳින්න ඕනේ. නමුත් මේගොල්ලෝ එහි ගියේ නැත්තේ මොකද දන්නේ හුඟක් අය එන්න කැමැත්ත දක්වලා තියෙන්නේ සංකාවට. ඇයි භාග්‍යතුන් වහන්සේගේ ධර්මය පිහිටලා තියෙන්නේ මෙහි. භාග්‍යතුන් වහන්සේගේ ජාත භූමියේවත් ඒ ධර්මය අද මෙහි තියෙනවා වගේ නිර්මලව පිහිටලා නැහැ. මෙහි පිහිටලා තියෙන්නේ. මෙහාට දුක් විඳින්න දෙවියෝ කැමතියි. නමුත් දෙවියෝ දන්නවා දුකසේ නමුත් මෙහෙදි සත්පුරුෂයෝ හම්බ වෙලා දාන සීලාදී කුසල් සම්පූර්ණ කරන්න පුළුවන්කම තියෙනවා. ඊටාම සැපසහිත වුණත් අර රටවල් වල ගිහිල්ලා ඉපදුනාට පරලෝට යමක් කරගන්න නම් වෙන්නේ නැහැ. ඇමරිකාවේ ජනාධිපතිතුමාට ලංකාවේ ජනාධිපතිතුමාට වඩා බොහොම සැප සම්පත් තියෙනවා. බොහොම ඉහළයි. වෙන වෙන රටවල් වලට යනකොට මීට වඩා බොහොම හරසරින් බය පක්ෂපාතී බවින් පිළිගන්න. ඒ වුණාට කවදා හරි දවසක මෙරිලා කොහාටද යන්නේ? මෙරිලා නම් යන්න වෙන එකක් නෑ සුගතියේ. හොඳ අපායක ගිහිල්ලා ඉපදෙන්න ඉපදෙන්න හොඳටම ඉඩ තියෙනවා. එහෙමනම් සම්මා දිට්ඨිය නැති මේ හැමතැනම ලෞකික ජීවිතයේ කොයිතරම් සැපසිබුණත් ඊළඟ භවයේ සැපවත් සැපවත් නැති බවම තමයි ඒකෙන් පේන්නේ. මෙහි ඉපදිලා කොච්චර දුක් විඳත් මෙහෙදි සැපවත් භවයක් හොයාගන්න හොඳටම ඉඩ තියෙනවා කියන කාරණාව අපි දැනගන්න. අවාසනාවක මහතද කොහෙද? අපි හදාපු දරුවෝ අපිම වෙහෙසලා මහන්සියලා උගන්වලා ඒගොල්ලන්ගේ බලාපොරොත්තුව බොහොම සැප තියෙන රටකට ගිහිල්ලා පදිංචි වෙන්නේ. හුඟක් ඉගෙන ගත්තා එහෙමනේ. මෙහෙ නෑ ගිහිල්ලා වෙන රටක තමයි පදිංචි වෙන්නේ. හැබැයි ලංකාවේ කරන්න පුළුවන් දේවල් මොකවත් එහි ගිහිල්ලා කරන්න හම්බ වෙන්නේ. එහි ගිහිල්ලා කරන්න හම්බ වෙන්නේ බුදුන් වඳිනවා කියන වචනයවත් අහන්න හම්බෙන්නේ නැහැ. කන පිනවන සාදු කියන හඬ ජීවිත කාලෙම අහන්න ලැබෙන එකක් නෑ. නමුත් ඒගොල්ලෝ හිතනවා එහේ හොඳයි කියලා. මෙහාට වෙලා ඉපදිලා කරන්න තියෙන ආයෝජනය ඒ කිසිම රටක කරන්න හම්බෙන්නේ මෙහෙදි කරන්න පුළුවන්කම තියෙන පුදුම ආයෝජනය. භාග්‍යතුන් වහන්සේගේ ශාසනය උතුම් සම්මා සම්බුද්ධ රත්නය අරමුණු කරලා අපිට කරන්න පුළුවන් පින්කම් කන්දරාව. සද්ධර්මයේ නිසා කරගන්න තියෙන පින්කම් කන්දරාව. ආර්ය මහා සංඝරත්නයේ නිසා කරගන්න තියෙන පින්කම් කන්දරාව. දහදුක් විඳලා දහදුක් විඳලා නමුත් අපි පින්නදුනේ එක දානයක් දුන්නාම අනාගතයට කොච්චර ආයෝජනයක්ද? අනාගත ජීවිත තිරිසං සතෙකුට බත් වේලක් දුන්නොත් අනාගත ජීවිත 100ක් මට සාපිපාසාවෙන් පෙලෙන්න වෙන්නේ නැහැ. එක දුස්සීල මිනිහෙකුට දුස්සීල මිනිස්සු කියලා කියන්නේ සරණ ගිහිල්ලා නැති, පන්සිල් රකින්නේ නැති, නමුත් මිනිහෙක්නේ. එහෙම මිනිහෙකුට බස් වේලක් දුන්නාම මම නිවන් දකින්න තව ආත්ම කෝටියක් උපදිනවා නම් ඒ කෝටියෙන් ආත්ම 1000ක මට සාතිපාසාදී දුකක් දැනෙන්නේ දැකෙන් දැනෙන්නේ නැහැ. පෘතජන සීලවන්තයෙකුට ආහාර වේලක් දුන්නොත් අර අනාගත ජීවිත කෝටියෙන් මට ජීවිත ලක්ෂයක සාතිපාසාදී දුක විඳින්න සිද්ධ වෙන්නේ නැහැ. පංච අභිඥා අෂ්ට සමාපත්තිලාභී අහසින් යන තවුසෙකුට ආහාර වේලක් දෙන්න තිබුණොත් අනාගත ජීවිත කෝටි ලක්ෂයක මට බඩගින්නේ නැතුව යනවා. මට පිපාසය නැති කරනවා. ඒ තරම් ආයෝජන කරන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේගේ ශාසනය උගන්වපු දාණයෙන් විතර. එතකොට පන්සිල් රකින්න, තෙරුවන් සරණ ගියපු කෙනෙකුට ආහාර වේලක් දී ගන්න පුළුවන්කම තිබුණොත් එක්කෙනෙකුට පන්සිල් රකින්න, තෙරුවන් සරණ ගියපු එක්කෙනෙකුට ආහාර වේලක් දෙන්න පුළුවන්කම තිබ්බොත් අනාගත ජීවිතය අසංකේයයට මට අසංකේයයක මට සාපිපාසාදී දුකක් දැනෙන්නේ එහෙනම් කවුද මේ පන්සල් රකින්න සරණ ගියපු කෙනා බෞද්ධයෙකුට බෞද්ධයෙකුට දාන වේලක් දී ගන්න පුළුවන්කම ලැබුණොත් තියෙන කුසලයයි ඒ ඒ පන්සල් රකින්න කෙනෙකුට අටසිල් රකින්න කෙනෙකුට පොයදා දන් වේලක් දී ගන්න තිබ්බොත් දසසිල් රකින්න කෙනෙකුට පොයදා දන් වේලක් දී ගන්න තිබුණොත් එහෙමනම් දිවි හිමියෙන් ප්‍රාණ පරිත්‍යාගයෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු දස සීලය ආරක්ෂා කරන සාමණේර ස්වාමීන් වහන්සේ නමකට බත් වේලක් පූජා කරගන්න තිබුණොත් දන් වේලා උපසම්පදා සීලය ආරක්ෂා කරන උත්තමේකට ආහාර වේලක් දී ගන්න තිබුණොත් සීමාව කියලා නෑ සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් උත්තමයෝ ගැන කතා කරලම නෑ මේ දීමනාව දෙන්න පුළුවන්ද අර වාගේ තැනක ගිහිල්ලා මිනිහෙකුට සතෙකුට බත් වේලක් නම් දෙන්න පුළුවන් ඒක සාමාන්‍ය ආයෝජනයක් යම් තැනකින් අපිට රුපියල් ලක්ෂයක් දෙනවා කියොත් එතෙන්ට යනවට වඩා කෝටියක් දෙනවා කිව්වොත් අපි එතෙන්ට යන්න ඔක්කොම ඔක්කොම කැපී. එනම් අහසින් යන කෙනාට දන් දීලා ලැබෙන්නේ අනාගත ජීවිත කෝටි ලක්ෂයක ආනිසංශයක්. ඉතින් ওই රටවල් වල ගිහිල්ලා අහසින් යන අය හම්බෙන්නේ නැහනේ. පුතඥ සීලවන්ත කියලා කියන්නේ. එහෙම අයත් ওই රටවල් හොයාගන්න හරි හරි අමාරුයි. එහෙනම් මේ දුස්සීලයම තමයි ඉන්නේ. ඒගොල්ලෝ ගාව කවදාවත් සරණ ගිහිල්ලා නැහනේ. මිත්‍යා දෘෂ්ටිකයිනේ. සරණ නැහැ. එහෙමනම් එතෙන්ට ගිහිල්ලා ලබනවා නම් ඒ පුද්ගලයෙකුට කැම වේලක් දීලා ලබන්න තියෙන ආනිසංසය අනාගත ජීවිත 1000ක වගේ සුළු ආයෝජනයක් කරන්න තියෙනවා. නමුත් මේ වාගේ රටක හිටියනම් අනාගත ජීවිත සීමාවක් නැති තරම් ආයෝජනය කරන්න පුළුවන් මේ ශාසනයේ මේ ශාසනයේ පින් කරලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට සිල්වතුන් ගුණවතුන් උදෙසා දන් දීලා. අපේ පින්නතුනුත් හිතන්න ඕනේ. මමත් එහෙනම් මැරෙන්න කලින් මනාව සරණ ගිහිල්ලා පන්සිල් ආරක්ෂා කරන අම්මා කෙනෙක් වුණොත් මට බත් වේලක් ගෙනල්ලා කවන මගේ දුවට කොච්චර පිං සිද්ධ වෙයිද මට බෙහෙත් පෙත්තක් ගෙනල්ලා පොවන මගේ දුවට පුතාට මොන තරම් පිං සිද්ධ වෙයිද අපි දෙන්න මේ දරුවෝ හදනකම්ම නොයෙක් දහදුක් විඳ විඳා මේගොල්ලන්ගේ අනාගතය සුවපත් කරන්න කියලා අපි සිල් රකින්න එක පැත්තක තියලා අපි මහන්සි වුණා අම්මයි තාත්තයි කතා කරන්නකෝ. දැන් ඔක්කොම දරුවෝ ටික ආවාහ කරලා විවාහ කරලා දැන් දීලා ඉවරයි. දැන් අපි දෙන්න තනියම ඉන්නේ. දැන් මහන්සියෙන් හොයන්න දඟලන්න දෙයක් දෙයක් නැහැ. දැන් අපි දෙන්න හොඳට සරණ ගිහිල්ලා පන්සිල්ලා කියමු. දරු පැටව අපිට කණ්ඩ දෙයි. දැන් අපි මෙතෙක් ඒගොල්ලන්ගේ ලෞකික ජීවිතය පෝෂණය කෙරුවා. අපි දෙන්න සිල් රැකලා අපේ ජීවිතය හදාගන්න ගමන් අපිට ආහාර පාන දෙන අපේ දරු පැටවුන්ගේ අනාගත ජීවිත, සංසාර ජීවිත පෝෂණය කරමු කියලා අනුකම්පාව දක්වන්න පුළුවන් හැඟීමක් ඇති වුණොත් මේ ලෝකෙ මීට වඩා කොයි තරම් ලස්සන වෙයිද? භාග්‍යතුන් වහන්සේ දේශනා කළ පුණ්‍යාභිසන්ද සූත්‍රයේ කරුණු 8ක් තියෙනවා පුජ්‍යලයාගේ ජීවිතයට පින් ගලන ගංගාවල් 8ක් කියලා. මොනවද මේ පින් ගලන ගංගා 8? බුද්ධ ධම්ම සංඝ සරණ යන එක කාරණා 3ක්. පන්සිල් ආරක්ෂා කරන එක ඊතුරු කාරණා 3. ඊතුරු කාරණා 5. එතකොට 8යි. පැහැදිලි කරනවා මේ සූත්‍ර දේශනාවේ සෝ අග්ගිකා අග්‍ර වූ සැප ලැබෙනවා මේ සිල් රකින්න ගත්තාම. සුඛ විපාකා සැප විපාක හම්බ වෙනවා. සග්ග සංවත්තනිකා මෙලව අපමණ සැප ගෙනල්ලා දීලා ස්වර්ගයේ උපද්දවනවා. පන්සිල් රකින්න තෙරුවන් සරණ ගිහින්. එහෙමනම් ওই දේවල් එකක්වත් එහි ගිහිල්ලා කරන්න හම්බෙන්නේ නැහැ. කෙසේ වෙතත් මෙහි ඉපදිච්ච එක අප්‍රමාණ භාග්‍යයක්. මේ ධර්මයේ සරණ යන එක අප්‍රමාණ භාග්‍යයක්. එහෙනම් උපදවා ගන්න ඕනේ ශ්‍රද්ධාව උපදවන්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අහලා මිසක් වෙන එකෙක් කෙනාගේ ධර්මය අහලා උක කරන්න නම් හම්බෙන්නේ නැහැ. එහෙනම් මොකද්ද බුද්ධ දේශනාව කියලා හොයලා අහන්න ඕනේ. තාතන් වහන්සේගේ ධර්මයක්වත් අහන්න කියලා දේශනා කළේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ බාර දුන්නේ නැහනේ. මේ ශාසනය බාර දුන්නේ නැහැ කාටවත්. ඒක භාග්‍යවතුන් වහන්සේ සතුව තියාගත්තා. ඒ නිසා ඒ නිසා මේකට කියන්නේ බුද්ධ ධර්මය කියලා. එදත් බුද්ධ ධර්මයේ අදත් බුද්ධ ධර්මයේ හෙටත් බුද්ධ ධර්මයේ. එඳ පින්නතුනි ශ්‍රද්ධාවේ පිහිටලා මේ ධර්මයේ තුලින් ආරක්ෂාව හොයාගෙන යන්න අපි සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අපි සියලුම දෙනාට ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධය ලබනද මේ මහා කුසල් පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ